රූප වේදනා සංඥා විපාක වශයෙන් එනවා. ඔව්. සංඛාර කියන්නේ චේතනාවනේ. වේදනාව. හ්ම්. සංඛාර නැති එකක් නෑ ඒකවල. ඔය සංඛාරක් නැගෙනවා. ඔව්. මේ විපාක සංඛාරය හරි එනවා. විපාක විඥානත් එනවා. ඔව්. හැබැයි අවිද්‍යාව පස්සේ හටගන්න විඥානේ හැදෙන්නේ. හැදෙන්නේ. සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධයි. ඔව්. ඒක ස්පර්ශ වේදනා දැන් පස්සපට්ඨය වේදනා වේදනාපට්ඨය තණ්හා කියනවා. ඔව්. ස්පර්ශ නිරෝධයි. ඒ කියන්නේ අවිද්‍යාව ස්පර්ශ. අවිද්‍යාව ස්පර්ශ වෙන්නේ නැහැ. ඔව්. කියනස ගන්න. ගැනීමට සම්බන්ධ ස්පර්ශ වෙනයි. ඒ වේදනාවක් වෙනයි. ඒ සංඥාවක් වෙනයි. ඒ සංකාරයක් වෙනයි. ඒ විඥානක් වෙනයි. ඒක නෙමෙයි ඔය කියන්නේ ඒක. අවිද්‍යාවෙන් හටගන්න යමක් තියෙනවා ඒක වැඩක් නෑ කියලා දන්නවා. ඉතින් පේනවා ඇහෙනවා. අල්ලන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරියට බලන්නකදී ඇහෙනවා අහන බලාපොරොත්තුවක් නැහැ. පේනවා ගන්න බලන බලාපොරොත්තුවක් නැහැ. ගඳ සුවඳ දැනෙනවා. ආග්‍රහණය කරන බලාපොරොත්තුවක් නැහැ. සහ දැනෙනවා. සහ විඳින බලාපොරොත්තුවක් නැහැ. ස්පර්ශ දැනෙනවා. ස්පර්ශ විඳින බලාපොරොත්තුවක් නැහැ. නේද? ඒකවල හිතන්න පුළුවන්. සිතුවිලි දුවන්නේ මොකද මේ සමාධිය කිව්වා? ඔතන හරියක් කළ සමාධිය කියන්නේ කියලා වෙන බුදුරණාහි. නැරෝර ඒ අවිහත් බල සමාපත්තියත් එහෙම එකක්. හ්ම්. සමාපත්තිය වලින් ඉහළම සමාපත්තිය වටිනාම සමාපත්තිය අරිහත් බල සමාපත්තිය. ඒකත් ස්වභාවය ඒකයි. අරගෙන ස්වභාවයක් හරි. ඒ කියන්නේ ඒක වෙනම වැත්තක්. දැන් ඔය ඔය දෙහන් ස්වභාවයට ගිහිලා ගාමු ඔතෙන් ගිහිල්ලා. ඒකෙන් කරන්නේ අපි මේ සියලුම අරමුණු අමතක කරලා දාන එක. බාහිරින් එන අරමුණු එන්නේ නැතුව ඒ අරමුණට මේ ආධ්‍යාත්මික අරමුණු දෙල් තියෙනවා. මොකද අපි මේ ආනාපාන භාවනා කියලා ගන්න ඉතින් නාහි උරුම ගන්න. ඒක ගන්න ඒකයි. උස්මෙන් අරගෙන ඉවිලා ඉතින් පිටස්තරේ ඔක්කොම කරලා මේ නාහි ළඟ තියෙන උරුම දෙන්න තියාගන්න. හිතාගන්නවා. එහෙනම් ආධ්‍යාත්මික ශරීරය හා සම්බන්ධ වෙන හිත මානසිකත්වය එතන එතරම් හැදෙනවා. ඔව් ඔව්. එතන හැදිලා ගන්න තැන්පත් වෙනවා. තැන්පත් වෙනවා. ඒකයි වෙන්නේ. ඒක කොහොමද කියන්නත් දැන් මේ කුරල්ලම අල්ලගෙන ඉන්නවනේ. ඉන්නවා. මේක ගුවිලම් කියලා කියන පස්සේ ඒකම දැන් දැන් ඔක උත්තර ලෝකෝර සංදයක් නැහැ මේ ලියුම බල බල දෙල්ලක් පාරි ගියා නම් එහෙම කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කෝච්චි පාරිය කොච්චි නද එන්නේ අන්න ඒකෙන්ද ඒ කියන්නේ යමකට අවධානය යොමු වෙනවා ඔය තියෙනවා අවධානය යොමු කරන්නේ ඒ සමාජියක් ඕනේ නැහැ මහාවයි කෝච්චියක් හදයන්ද බිරිලා මැරලා තියෙන්නේ කෝච්චි නම් වෙලා ඒ සමාධියන්නේ බලවම් බලන්න ඔව් ඒක සමාධියන්නේ මිත්‍යා සමාධිය මිත්‍යා සමාධිය මහ කෝටි හත් දින නවත්තන්න පුළුවන්. අය බලන්න නවකතා පොත බල බල ඉන්නකොට උර්ලෝසි සරහවද අහින්නේ. සවුලන්නේ කතා කළ දෙයක් ඇහෙන්නේ නැතිලා තියෙනවා. අවධානියම වෙලා හැබැත්තකට. ඒකයි හිතුවේ. අවධානය පැත්තකට යොමු කරලා තියාගෙන බැඳගෙන වහඳවාගෙන ඉන්න එකක් නෙමෙයි මේ. මේක එහෙම හදවන්න අවශ්‍යතාවයක් නැහැ. මේක වගේ යථාර්ථය දැකීම. අනාථත්වය අනාථය හැටියට බලනවා. නාථත්වය නිවන නාථ හැටියට බලනවා. ඒතර අල්ලගන්නේ අනාගත බව දැනගන්නවා මිසක් මේ පැනලා යන්නේ නැහැ. අනාගත බව දැනගත්තාම ජීව පේනවා. බලන බලාපොරොත්තුවක් නැති වෙනවා. ගියාට ඔන්න ඕනක අප්ලු වෙනවා පුළුවන්. මේ ඔන්න පළවෙනි කසිනේ සී කරලා ඔන්න ආපෝ කසිනේ ඒක වායු කසිනේ සී කරලා කක් ගාලා යන්න පුළුවන් කියලා වලට. මේක හුරු නා. ඒකයි. තමයි චේතෝ විමුක්තියක් අවශ්‍ය නම්. චින්තන නිදහසක් වන්න බලන්න ඕන නම්. කක් ගාලා හුලන්ට වෙයි පිළිපස් යන්න පුළුවන්. ඒකට අදාළ නැහැ කියලා උඩ. ඒක මුත් වෙන්නේ නැහැ. දැන් උනත් දැන් ඒක වැටෙනවා ඊට වැඩිය. වැඩි වෙනවා. දාන්න කියලා. අනේ. දැන් පොඩි ඉස්සර දැන් වෙන්නේ සිතුවිලි මහා ගොඩක් එන එක නවත්තන බලන්න නැත කරන්නේ කියන්නේ. අනේ. දැන් එහෙම එන්නේ නැහැනේ. දැන් එහෙම ගන්න දෙයක් නැහැ. දැන් එහෙම එන්නේ නැහැ. ඔව්. දෙවෙනි විදහාක් කරනවා. මේ විදහාක් මානසික තත්ත්වයට එන්නේ කිය ඕ සම්මාදී කෝටි ගණන් වෙන්නවා කිය. ඔව් ඔව් ඔව්. ලකම් හිතන්න ඕනේ. නා රජවර්ණා රජවර්ණන් කියන හරි හතරපත් වුණා. අරිහතේරවත් වෙනවා පස්සේ මනෝමය කයින් 1000ක් නැව ඇවිලෙනවා. කවුද පුරුදුනේ කවද උර ගියේ? දැහැන වැඩි කවද්ද? ඒ ගාථා පද්‍යක පාඩම් කරන්න බැරුව හය මාසයක් දඟල බෙකන. අර අරිහත් ඵලයටපත් වුණා විතරයි. ඉතින් උදේ කර්මස්ථාන දිලා ඇගිය කරගෙන උන්වහන්සේ වැඩියා. බුදුරණන් වහන්සේ වැඩියා ගානෙට. වල්ලා ඉතින් චුල්ලවන්තට එන්න කියන්නේ කිව්වා. ඉතින් චුල්ලවන්තට එන්න කියන්නේ යනකොට 1000ක් මාවගෙන ඉන්නවා. එතන. මේ වානුදෙර මේ අවිඥාත් ලබලා යන අවිඥායි මනෝමිද්‍ය ඉදිරියට බැහැ. කොච්චර ලොකු ඉතිහාසයක්. මේ ඉතකන සම්පතිය අමාත්‍ය මේ කියන්නේ එයා හත් දවසක් රජකම් කරලා අන්තිමට ගිහිලා ඉතින් එයාගේ එයා බලාපොරොත්තු වෙච්ච සුන්දර කාන්තාවක් මේ නාට්‍යංගනාවක් එයාගේම නැටුම් බලලා බලලා වේදිනා මැරලා වෙන්න. හදකමත් දැන් ඉවර හත් වෙනි දවසේ. දින හතෙන් හදකම ආවහු බාර දෙන්න. මොකද හත් දවසක් රජුගේ හදකම දුන්නා. ඔව් ඔව් ඔව්. මේ මේ සම්පතිය අමාත්‍යයට. මොකද මේ එයා මේ රාජ්‍ය කියන්නේ මෙයා කළා රට ප්‍රදේශයක් මේ කැරල්ලා සංසිදෝල ඇවිදලා ඉතින් ජයග්‍රහණ රජුන්ට ලබා දුන්නා ප්‍රහාදයක් වශයෙන් දිනහතක් හදේකම වාර දුන්නා. එයාට මේ හදේ සම්පත් ඉඳලා විදලා ඉතින් හතේ දහේ මගුල් ලැබා පිට ගිහිලා මේ ගිහිලා අපහු වෙනකොට නමුත් න්‍යායඥ කාලේ ඉවරයි. මේ මරණ මරණ මොහොතත් ඇවිදilla. ඒ විලාසෙ. එන්නේ කර්ම ශක්තිය ආවරනේ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ දැක්කා හේතු වාසනා තියෙන අරිහතේට. ඇත උඩ ඇතාගේ පිට උඩින් දැටි ධර්ම දේශනා කළේ. බැලලා අරගෙන ඉන්නේ. බණ ඇහුවේ බුදුරජාණන් වහන්සේ වැද්දගෙන ඇතාගේ පිට උඩින් බණ ඇහුවා. බුදු බණපදයකින් අරිහතේටපත් වුණා. බලනකොට පිරුණම් පාන්න වෙලාවක් නැහැ. ඒතර බලප්පකම ලැබිලා. පිරුණම් පාන්න නම් සම්පති හැකයන් ලැබිරුණම් පාන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ. ඒ බල අධිෂ්ඨාන කළා මේ මේ ඉදිවලින් ආකාශයට යන්නයි. මේ ඊට පස්සේ අධිෂ්ඨානයක් කළා මේ ඊට පස්සේ පිරිනම් පැලවීම මොහොත එනකොට ආකාශයේදීම ශරීරයේ තේජෝ කතිනේ දැවිලා යනවා. අධිෂ්ඨාන. ඔව්. අධිෂ්ඨාන කරලා පිරිනම් පැලවා. කරපු අධිෂ්ඨානයේ මොකද නැහැ කෙලින්ම ආකාශයට ඇදිලා ගියා. උඩදීම දැවිලා දැවිලා පිච්චිලා ගියා. උඩුනුත් නැහැ, හරියන්දුනුත් නැහැ, කළුත් නැහැ. ඔක්කොම දැවිලා පිච්චිලා ඔක්කොම ඉවරයි උඩදීම. ඉතින් මොනේ කොයිතරම් බලයක් ලැබුවා. ඒතරම් නෙවෙයි. ඒක පූර්ණ වෙලා තිබුණ නිසා නේ. ඔය කියන්නේ පූර්ණ වෙලා කියන්නේ ඒ වෙලාවට බීලා හිටියේ ඈ ගිහිලා හිටන මනුස්සයා නේද සම්පතිය මාත්‍ය ගිහිලා ඉන්න හොඳට මේ විනෝදේලා බීලා කාලා ආපු නිසා ඔක්කොම හිඳලා ගියා මේක කියන්නේ ඉතින් අරිහත් ඵලය කියන එකට යනකම්ම මේක මාර්ගය තියෙනවා එන්නේ මේ දහ සාන්තයි ප්‍රණීතයි ඒතර මේ මාර්ගයත් එක්ක ධ්‍යාන වැඩිනවා ධ්‍යාන වැඩිනවා ධ්‍යාන වලට කිසිම අරමුණක් අල්ලන්නේ නැහැ. අර බල කියන්නේ මානසික බලයමයිනේ ඉතර හතාව. අපි දැන් අස්ව බල කියලා මයින්නේ. අස්ව බල ඕ. ඒ වගේ මානසික බලමයිනේ අත් බල කියන්නේ. ඇත්තේ පුරුදින බලයේ ප්‍රමාණෝ බලයකට වගේ තම කළා හදාගන්න. හදපු ක්‍රමයක්. ඒ තමයි මානසික බලමයිනේ ගන්න අත් බල. ඔව්. යකින් බුදුරණන් වහන්සේට සද්දන්ත කුලයේ අතු 10 දිනක බල දස බලධාරී කියන දස බලධාරී හා හා අත් බලයි මානසික බලේ හරි හරි දස බලධාරී කිව්වේ ඒකනේ සද්දන්ත කුලයේ අතු 10 දිනක බලේ බල කෝටි ගන්නවා. දැන් සාමාන්‍ය අතු 10 දිනක බලේ ඊළඟ මට්ටමේ ඉවර දිනවා. ඒ උන්ගේ 10 දිනක බලේ ඊළඟ මට්ටමේ ඉවර දිනවා. ඔහොම 10 ක්‍රිය 10 වෙනි මට්ටම තමයි සද්දාන්ත ගුලිය කියන්නේ. හරි හරි. ඒ වගේ 10ක්. ඔව්. ඒ 10 ඒවා 10 ගුණයක් වැඩි වෙන ආවිදියට. පළවෙනි එක එක යථාගේ බලේ වගේ 10 ගුණයක් බලේ ඊළඟ මට්ටම දෙවෙනි එක. ඒ වගේ 10 ගුණයක් බලේ තුන්වෙනි එක. එයා ඒකගේ වගේ 10 ගුණයක් බලේ හතරවෙනි එක. ওই ක්‍රමෙට ගිහිලා ඒ 9 වෙනි කාවරි 10 ගුණයක් බලේ 10 වෙනි එක. එයා තමයි සද්දන්ත කුලිය අත. ඒකයි බින්දු ගියා. මේකද කියන්නේ බර ගානක් කොටි ගියරිත. සද්දන්ත කුලිය කියන ඇටෙකුට ඒ බලේ තියෙනවා. ඒ බඳු බල 10ක් තියෙනවා බුදු ගන්නවා හදේ. දැන් සාමාන්‍ය මොකද ඇත් බල කීයක් වගේ? ඉතින් එහෙම කියලා ගණන් ගන්නාම දැන් සාමාන්‍ය ප්‍රබල අමනුෂ්‍යයට ඇත් බල 60ක් තියෙනවා. ප්‍රබල අමනුෂ්‍ය. අමනුෂ්‍යයට. ඊට එහා අමනුෂ්‍යයට බල නැහැ. හා හා. ඉන්නේ උඩට වැඩි. මිනිහට වැඩි කරගන්න පුළුවන්. ඔව්. වැඩි කරගත්තේ නැත්නම් බල නැහැ. ඔව්. කරගන්න කියන්නේ. ඒ කියන්නේ සමාජ වලම අර මේ එවන් ගන්න ඕනේ. ඒක වර්ධනය කළා ගත්තාම කෝටි ගණන් උපයිනවා. දැන් මිනිහකට අපි දැන් ගොඩක් හිත දුර්වල කෙනෙක්ට අපි තනම් මිනිහා කමන බලන්නේ. ඒක තරහව ඇබ්බල මට්ටම එහෙම මානසික ශක්තියක් වර්ධනය වෙනවා. ඔව් මානසික ශක්තිය එක එක මට්ටමින් එනවා. ඒ කියන්නේ සුළු ගානක පරිවර්තන වෙන්නේ. ඒ වගේ දෙයක්. ඒක ලොකු දෙයක් බලවත් දෙයක් කරන්න බෑ. ඔය ඇත්බල ගන්න ගොඩාක් අඩු වුණාම තමයි අර ගොඩක් දුර්වල මිනිස්සු. අන්න ඒකයි කියන්නේ. මානසික මට්ටම දුර්වල. දැන් මහවිසිවරු කියන කතියට විශාල ගණක් ඇද්දාලා තියෙනවා. දැන් විසඳයන්ට ඇද්දාලා කෝටි පහක් තියෙනවා කියනවා. විසිවරුන්ට කෝටි පහ පයින්නවා. කන්නබයි විසඳයක බලේ 30 මෙව්වා. ඒක බම්ම බලේ. ඔව්. දැන් රහත් ඵලය කියන්නේ ඒ ඒ අසීමිතයි. අසීමිතයි. ඒ බලෙන් සීමා කරන්න බෑ. දැන් මේ අපහැරීම් විදීම තුල එන ඒ ඒ සමාධියමයි අත් බල ප්‍රමාණය මහා කොට වැඩිනවා. වැඩිනවා. ඒක ඒකේ තියෙන හේතු විමුක්ති බලය. ප්‍රඥා විමුක්ති එකක් හේතු විමුක්ති තව එකක්. ඒ සිද්ධ බලයෙන් ඇත් බල කියන්නේ. ඔව් ඔව්. හේතු විමුක්ති කියන්නේ දැහන් බලය. ඥාන වලින් පූර්ණ කරන්නේ. අස්ථාමාපatti පූර්ණ වෙලා තියෙන ඒවා වර්ධනය ප්‍රණීතදේ වර්ධනය විචාරي විශාල බලයක් තියෙනවා. ඒ බලෙන් තමයි අධිෂ්ඨාන මහ පොළොවක් කම්පා කරන්නේ. හරි. මේ විශාල බලය. චේතෝ විමුක්තිය අනිත් තියෙන ප්‍රඥා විමුක්තිය. ඔව්. ප්‍රඥා කියන්නේ දර්ශන සමාධියෙන් පූර්ණ කරගන්න. ඔව්. ඔය අපහැරීමේ දීම තුල. ඔව් ඒක. ඔව්. පේනවා බලන බලාපොරොත්තුවක් නැහැ, එහෙන අහන බලාපොරොත්තුවක් නැහැ ආදි වශයෙන් කිව්වේ. ඔව්. ඒක ප්‍රඥා විමුක්තිය. හ්ම්. ඵල සමාපත්තිය. හ්ම්. ඒක ධ්‍යාන සමාපත්තිය තමයි චේතෝ විමුක්තිය. හා ඒ මට්ටමේ තවර බල බල ප්‍රමාණය වැඩි වෙනවා. ඔව්. ධ්‍යානයයි ප්‍රඥා විමුක්තිය බලය දෙකම එකතු කරාම වෙන ඔබ තෝරන්නේ. හා දෙකම එකතු දෙකම එකතු වෙනවා. ඒක බලන්න වැඩි. දැන් අපි හිතනවා දැන් දෙන්නේ ගත්තාම හිතන ගැහණු කෙනෙකුයි අපේ අම්මා කෙනෙකුයි වගේ ගත්තාම ඒ දෙන්නේ ගත්ත අපිට දැන් මරණයක් බලන්න බැරි අඳන්න අඳන අන්න ඒ වගේ ඇස් බල ප්‍රමාණය අඩු වෙනවා. හුඟක් අඩු. හුඟක් අඩු. මානසික බලය අම්මා වෙනවා කියන්නේ ආව. ඒකයි මානසික බලය වැඩි වෙන එක ඉවසීම පුරුදු වෙනවා. ඔව්. ඒ වගේම යම් යම් බල ඕනෙ නම් නගන්න පුළුවන්. ඒක ශක්තිය නැగిලා එනවා. අදිෂ්ඨාන බල වැඩි වෙනවා. ඒ වගේ ඉන්නේ වැඩි අර හිතුව දෙයක් කරන්න පුළුවන් කාගෙන යන එහෙම ගැටි නැහැ බල ප්‍රමාණ තමයි තියෙන්නේ ඔව් ඔව් ඒ බලේ වැඩි අයට ඒ බල වැඩි හරි දැන් ඕකේ උඩ අදහස් නම් ඕතරම් එනවා නම් ඒ වෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඔව් දැන් යක්ෂ ගති ඇස්වා කටවහ කියන්නේ ඒකත් ඒ නරක පැත්තට හිරපෑත් බල ආ ආ ආ ඒ වැඩි ඉච්ඡා තමයි ගස් වලන්නේ බිම හරන්න පුළුවන් ඇස්වා කියන්නේ ඒකත් එහෙම කරනවා ඒක හොඳ එකක් නරක නරක පැත්තට හොඳ පැත්තට ගන්න ඕනේ කපන්න. ඔව් අන්නේ කියන්නේ. මේ ඇද්දල ප්‍රමාණය මදි නිසා තමයි පන්තරයක් එකට යටා කියලා වර්ධනය කරගන්නේ. ගැප් කරගන්න යාමකට. දැන් අපි දැන් එකට හැරි කිලෝ 1000ක් උසන්න බෑ. හැබැයි කිලෝ 10ක් උසන්න පුළුවන් නම්. ඉතින් අපිට පුළුවන් 100 වතාවක් ගිහින් දාලා කිලෝ 1000ක් යම්තක ගැප් කරගන්න. අන්න ඒ වගේ ක්‍රමයක් තමයි දැන් මන්තරයක් දෙහි ටික කරගෙන මතුරනවා කියන්නේ. ඔව්. තියෙන දුළු ඇද්දල එයාගේ තියෙන බලවන්කම. ඔව්. අර ගැප් කරනවා එකින් එකට පරායන කතාවට. හරි. ඒක කපනකොට එක හැරෙම වශයෙන් ගන්න අවදිනවා. දෙහි කපලා එකතු කරන්නේ එහෙමයි. ඒ දෙස කපනවත් එක්කම වදිනවා එකපාරක් කියලා බාහිර ගිහින් ඔක්කොම එකට. ඔක්කොම ශක්තිය ඔක්කොම යටක් වාරයක් ගැප් කරපුවා එකපාර වදිනවා. මේක තමයි ඒ හතාව. මේ ඇත්බල වැඩි කරගත්ත කෙනේ ස්වභාවයෙන් එයාට මේ මෙහෙම කරනකොට කපල දැම්මේ. කපල දැම්මා. ආයි දෙහි ඕනේ නැහැ. කිරණ පාරක් කරනවා කපල යනවා. දැන් මිනිස්සේ කියන මොකද උස්සනේ අලිය කාපුවා නිකන් අලිය කාපුවා උස්සනවා මෙහෙම ක්‍රමය ඒක 108 කියන එක කොහෙන්ද ඔය 108 කියලා කියන්නේ දැන් අපේ විශේෂයෙන්ම තියෙනනේ කෘෂ්ණාවේ බෙදීම් තියෙනවානේ හහ 108 කෘෂ්ණා කියලා ඔව් ඔව් ඒ කියන්නේ එක එක විදිහට අපි අල්ලගන්න ආකාර තියෙනවා හහ ඒ කෘෂ්ණාව පිට තමයි මුල් කරේ තමයි යමක් කරන්නේ අල්ලගන්නේ ඔකම කරන්නේ ඔව් මේ 108කින් කරන්නේ මොකද අර 108 ආකාරයකින් පිටවකට බලේ සම්පූර්ණ කපලා දාන්නේ ඇලීමේ බැඳීමෙන් හදාගත බලය. ඒකත් 108ක් නේ බුද්ධහම තියෙන. ඔව් ඒ විස්තර කළා නැහැ. ඉන්නේ ඒක ඒ වගේ ක්‍රමයක්. ක්‍රමයක්. මේ විශ්වය තුළ තියෙන මේ බලවේග ක්‍රියාත්මක නැහැටි. විදිය. ඔව්. ඒකද මේ කමටහනක්වත් 108 පහකට මොකක් කරේ එහෙම විශේෂයක් වෙනවද? වෙන්නේ ඒකයි. එහෙම විශේෂයක් වෙනවා. එහෙම. ඔය දෙකේ සිද්ධි බලපෑම් තියෙනවා. අන්න සිද්ධ වෙනවා කියන්නේ සිද්ධ වෙනවා කියලා කියන්නේ ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනෙ ගන්න පැත්තට ක්‍රියාත්මක වෙනවා. දැන් අපි අපි කමටහනක් වන්න ඕනේ 100ට එක සැරේටම කියලා කියලා කියන හැම කෙනෙක්ම. ඔව් ඒක යනන්නේ එකටම යන්න ඕනේ. ඒකට මනෝ තමයි සම්පූර්ණ. සම්පූර්ණ වෙන්නේ. ඔව්. ඒ කියන්නේ එක දවසක ඔය යන්නේ එක දිගට කරන කෙනෙක් කියලා ලීඩ් එකක් මේ ගීමත් වේලකම් ගන්නවා. ගන්නවා. ගීමත් වේලකම් ගන්න එපා. ඔව්. පොඩගෙන තුර වෙන්නේ මගේ නතුර නවතින ආ නිවෙනවා නිවෙනවා අනේ පතුර නිවෙන්නේ පතුර ඊට පස්සේ ඒකෙන් අල්ලගෙන යනවා නිවෙන පිටිකෙන් ආහ් ඒ වගේ දැන් මේ රමතාව කරනකොට ඉන්දන පුරුවාතන එක දිගට වඩු කරවට හොඳයි ඔව් ප්‍රගුණ කරගන්නවා ඒක ඔව් එහෙනම් නැන්න බෑනේ කරන්නේ ඒ කියන්නේ විහෙකට වරුදු වෙන්නත් ඕනේ ඔව් විහෙකුත් යනවා ඔව් මේ විහෙ ඉතින් ප්‍රගුණ කරලා ප්‍රගුණ ඒ විහෙතර වීර්ය නගා ගන්නවා නගා ගතට පස්සේ ආය ගන්න බෑ ඒක තත්කාලේ සීමා පයින්නවා අපි එක දවසක් කරන එක දවසෙ 160ක් කරන්න පුළුවන් නම් කොහොමද? ඔව් ඉතින් එහෙම හරි කරලා ප්‍රගුණ කරගන්න ඕනේ. ටික ටික කරලා හරි ප්‍රගුණ කරගන්න ඕනේ. දැන් ඉතිවිසෝ කතා ලක්ෂමාරයක් අද සංඥාක කරන සීජයක 108 ලක්ෂමාරයක් කරන එක තවස් 20 දවස් 28 ඇතුළත 21කදී. ඔව්. දැන් ඒක කරන්න ගියාම නම් තත්පර 10කදී එකක් කරන්න ඕන තමයි. ඔව් නාම ඒ වගේ ඒක නෑ. ඒක නවත්තන්න බෑ. බොහොම අමාරු කනබන වෙලාවක් විතර නවත්තන්න. නවත්තන්න තියෙනවා. හරි දවසට පැය 6ක් නිදාගත්තොත් තත්පර 10 විතර තමයි ඉවර කරගන්න. අන්න ඒකයි. ඒක අංග බෙදලුවා වෙන්නේ. ඔව්. තත් 13ක් වගේ එනවා. මේ තත්පර 10 ඉඳලා අර ඉතිරි සෝ භගවා ඒ කරකරක් කියනවා. යන්නත් ඒක එහෙම කිහිල්ල කියලා කියලා ටික වෙලාවක් කරනකොට අර ඒක නිකන් මනෝමය මෙනෙහි කිරීමක් ඇති වෙනවා. ඒ කියන්නේ ගති හඳේ නගන්නේ. ගති රුව ගති හඳ. හ්ම් හ්ම්. යසන ගති ගුණේ. ගති හඳ නගනවා. ගති හඳෙන් ගති ගුණ සහ ගති රුව නැගෙනවා. ඔව්. හිතට. ඔව් ඊට පස්සේ කරන අරක මෙනෙහිගෙන විතරයි. ඔව් ඒක සීකරලා යන සිද්ධි උනාට පස්සේ. ඔව්. ඊට පස්සේ ඩක්ටරේ හරි දැන් අපි ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා. ආ ඒක වේගෙන් වැඩ කරනවා. අපි අපි ඒක වචනින්ම කියනවා. ඒ ලක්ෂ්‍ය වාර වෙනවා සිද්ධි. ලක්ෂය කියලා කියන්නේ ලක්ෂය කියන්නේ සිත. සිතටම කළා කියලා කියන්නේ. වැඩේ සිතටම කරලා තියනවා කියන්නේ සම්පූර්ණයි කියන්නේ. සිත ලක්ෂය කියන්නේ සිත මැද ලක්ෂය එහෙම කියන්නේ. ඔව්. ආ ලක්ෂයක ලක්ෂයක සංඛ්‍යාගේ සිතට වැඩේ කරනවා. ඒකයි. ඉතනම කරනවා කියන්නේ. ඒ කියන්නේ අය කරන් දෙයක් නෑ අමුතු. ඒ ඒ වට ගෲප් එක. ඔව්. ඉතනම ඇයිදී. ඔව් කරන්නේ. කියන්නේ අය මොකද අනුපාදුවක් නෑ කියන්නේ. ඒක නෙමෙයි ලක්ෂ්‍ය කියන ලක්ෂ්‍ය කියන්නේ අකුරේ වචනේ ඔක්කොම ගහන්නේ. <laughs> මේකට බලවත් දෙපැත්ත උත්තර දෙන්නේ. අතර දෙන්නේ. ඒකයි ලෞකික අර්ථය හැදිලා තියෙන්නේ මේ ඒ විදිහට ගැඹුරේ සිල්ලනේ අර්ථයක්. ඒකද ටික කාලයක් කරලා වැහිලා යනවා නිකම්ම නිකන් ඒක පරිහරණය කරගෙන යනවා අපි. ඉතින් පේන එකත් එක්ක යනවා. මම පරවාසේ වැහිනවා. එතන මේ අපේ අන්න පරමත පිච්ච දැන් අර දැන් වේදයේ තිබුණ දේවල් වලට මේ බුදුරජාණන් අනුත් අර්ථ කරන දේ තියෙන්නේ. ඔය දැන් වේදයේ හැදිලා තියෙන්නේ ඊට කාශ්‍යප බුදුරන් වහන්සේ කියන්නේ. මේ කාශ්‍යප බුදුරන් වහන්සේ දුන්න දහම් කරුණු වල අර්ථය ලෞකිකත්වයට පරිවර්තනය කරගෙන තමයි වේදයට ආවේ. ආයෙ කල බුදු කෙනෙක් පහළ කරන මේක ආයෙ බුදුරජාණන්සේ නැවතවරයා කී ලෞකිකත්වයෙන් ගත්ත අදහස් ටික නැවතවරයා පරමාර්ථය මතු කරලා දෙනවා. ඒකට ඇයි කියන්නේ වෙනම දහාවක් විදිහට දින්න තේද නැහැ අපිට අපිට ආනාපාන සතිය කියන වචනයක් තියෙද්දි ඔව් තවත් ආනාපාන සතිය දුන්නාම දැන් මේ දෙක පටල වෙන්නේ දැන් ආනාපාන සතිය කියන්නේ ලෝකේ පවතින ඒ ලෞකික දැන් හැම හැම්පදයකම ලෞකික අර්ථයක් තියෙනවා ලෝකෝත්තර අර්ථයක් තියෙනවා දෙපැත්තක් තියෙනවා මේ ලෞකික අර්ථය ලෝකයට ගෝචරයි. ඔව්. ලෝකෝත්තර අර්ථය ආර්යයන් කියා දෙනකම් ගෝචරයි. ආර්ය අවබෝධය ලැබුවයි විග්‍රහ කරලා දෙනකම් විතරයි ලෝකෝත්තර අර්ථය ගෝචර. හ්ම් හ්ම්. මේ AI නැතුණාට පස්සේ ලෝකෝත්තර අර්ථය විද්‍යාමාන නැතිනම් ලෞකික අර්ථය ගෝචර වෙනවා. ඒක ස්වභාවික ගෝචරකේ. ඒක ඉතුරු වෙනවා. ඒ අදහතර පරිවර්තනය වෙනවා. පද වැලෙනවා. ඔව් නැත්නම් බහුතරයක් ඉන්නේම ලෞකික මොනසෙදී. ඒකම කොහොම හරි ඉතුරු වෙනවරෙන්න අරක තියෙන විදියක් නෑ. සාසන අතුල් ගන්න වෙනවා කියන්නේ ඒකයි. ඔව්. මොකද බහුතරේ ඉන්නේ අනිත් යක්ෂ කියන්නේ. ඔව්. දැන් කාශ්‍යප බුදුරණන් වහන්සේ දුන්න ගාථා හතරක් නේ ආලෝක යක්ෂයා ළඟ තිබුණේ. හ්ම් හ්ම් හ්ම්. ඒ ගාථා හතර පරම්පරාවෙන් ගෙනාවා. අර්ථය මත ඇතුළිය. හරි. මුලදී අර්ථය කියාදිදී ගෙනාවේ. ඔව්. කාශ්‍යප බුදුරණන් වහන්සේ දුන්න ගාථා. ඔව්. ඊට පස්සේ කාලයක් යනකොට මේ මේ බුද්ධ ශාසනය කිට්ටු වෙනකොට යක්ෂ පරම්පරාවෙන් පුතුන් දම්ගේ දරුවන් සමාජතරවම දීගාන ආවා. ඊට පස්සේ පරම්පරාවෙන් කරේ මේ පද ටික දුන්න අර ප්‍රතිපත්තනේ. වටිනා එක කියලා પરම්පරාවෙන් ගෙන දුන්න නිසා પરම්පරා උරුමෙට ගෙනාවා. ඒක තමයි ප්‍රශ්නේ වශයෙන් ඇහි බුදුරජාණන් වහන්සේ. හ්ම් හ්ම්. මේ යක්ෂයා දන්න ගාතාවක් නෙමෙයි. ඔව්. එයා ඉගෙන ගත්ත එක પરම්පරාවෙන්. අර්ථය දන්නේ නැහැ. එයාට අර්ථය මුලදී කියා දියා දෙනවා පස්සේ බාල්ට අන්න දෙනවා මතක නැතුව ගියා. හරි. ගාතාව මතක තිබුණා. ඔව්. ඒ නිසා කියනකොට මතක් වුණා. මේ වගේ යම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ, හත් බොජ්ජංග මේ හැම එකක්ම සත්‍විස් බෝධිපාක්ෂිය ධර්මවල ඔය කියන වචන. වචන හැටි ඒ කාලේ තිබුණා. වේදී. වේදී. ඒවා ඒගොල්ලෝ කරේ නාව ලෞකික ආගම. ඔව් අදටත් තවම තියෙනවා. අදටත් තියෙනවා. ඒක Hindu ආගම. ඔව්. Hindu Hindu ආගමනේ. බමුණු ආගම කියන්නේ බමුණු ආගම. දැන් ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ. ඔව්. ඒ වෙන්නේ. කර්ණී ආගම, කර්ණී උම්න හාස්පෘත භාෂාව. ඒක ඒක උගන්න වාක්‍යය. ඒ ඊටම මෙහෙදින් තෝකෝනේ. ඉතින් ඒකමනේ මම හිතනවා. එතකොට යන්නේ ඒක උදේ දැන් මෙහි පෙරදහම් තිබුණා. ඔව්. ඒතර අඩුවාවල් වෙනකොට මෙහි ගන්න විදියක් නැහැ. ඔව්. අන්තිර බලනකොට මෙහි ඇවිල්ලා යන අටුවාලියන් ගියාම ඒගොල්ලෝ මිගුරු කරගත්තා මේ ඉන්න කට්ටිය. ඔව්. ඉතින් එහෙින්න බමුණ මෙහෙම ආන වුණා. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ මේක යාරේ අපි දන්නවනේ. ඔව්. ඕක නෙමෙයිනේ මේකනේ. එහෙම කියවන අර්ථ පටලවා ගත්තා. පටලවා ගත්තා. පටලන්නේ ඒගොල්ලෝ මේකට අර්ථ කතා ලිව්වා. බමුණන් ඒ කාලේ කියන ලෞකික මත මේ දහම් පදවලට දුන්නා. ඊට පස්සේ අපිට සිද්ධ වුණා ඒ දහම් පදවල ඒ අර්ථයේ ඉතින් ඉතින් මගපල් නැතුව ගියා. ඒකයි දැන් සුද්ධ වෙන මෙහෙ කරන වැඩේම තමයි. ඔව් මොකද ඒක බොරුවකුත් නෙමෙයි. ඒක ඒක ලෞකික අර්ථේ. ලෝකෝත්තරය දෙකක් තියෙනවා. ලෝකෝත්තර පැත්ත වෙන් කරලා ගන්න ඕනේ. ලෝකෝත්තර පැත්ත තමයි වෙන්නේ.